දැන් වෙලාවට පස් වේ විනාඩි 3යි තත්පර 18යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කෑගල්ල බිලිගල මැටිය ගනේ ශ්‍රී බුද්ධ රක්කිත ආශ්‍රමාධිපති පූජ්‍යපාද ගලතර ධම්ම රක්කිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ සියල්ල මැදුම් පිළිවෙතක් අනුව තම පිළිවෙත් පිරිය යුතු බවයි. මධ්‍යම ප්‍රතිපදාව හෙවත් මැදුම් පිළිවෙත පිළිබඳවයි අද ධර්මානුශාසනාව. අංගුත්තර නිකායේ මජ්ජේ සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව. එක්සිටියා. සදහැවතුනි අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසර සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමි. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස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 द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्गं शरणं गच्छामि द्वितीयम्पि सङ्गं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तत्यम्पि ब्रह्मन् शरणं गच्छामि तत्यम्पि सङ्गं शरणं गच्छामि तत्यम्पि सङ्गं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्कापदं समादयामि पानातिपाता वीरमणि सिक्कापदं समादयामि තේරමණී සික්ඛාපදං සමාදියාමි අභිඤ්ඤාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි සදාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි යාමේරේ මජ්ජපමා දක්ඛානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්‍රමාදේන සම්පාදේත ආමන්තේ සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 ශ්‍රී ලංකා ජාතික ගුවන් විදුලියෙන් දේශනා කරනු ලබන ධර්මානුශාසනාවක් සිද්ධ කරන්නට මේ අවස්ථාවේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන අවස්ථාවක්. තුන් ලෝකාග්‍රෝ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නට තරම් ඔබත් අපිත් ඊටාම වාසනාවන්ත බවට පත් වුණා. පින්වත්නි කර්මඵල විශ්වාස කරන සම්බුදු දහම ශ්‍රවණය කරන්නට ඒ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නට ඒ වගේම ඒ දහම ශ්‍රද්ධාවෙන් පිළිගන්නට තරම් අපි වාසනාවන්ත උනේ බොහෝ පුණ්‍ය කර්මවල ඵලයක් ලෙසට වෙන්නට පුළුවන්. කර්මඵල විශ්වාසය නැති වෙනත් මිත්‍යා දර්ශනවලට හසු වුණු කෙනෙකුට පින්වත්නි සංසාරික ජීවිතේ බොහෝ දුක් වලට බාධා වෙන්න සිද්ධ වෙනවා. හේතුව ඒ දර්ශනවල උගන්වන ඒ මතවලට අනුව කුසල් අකුසල් නොපිළගන්නවා නම් ඒ වගේම පාපය සමා කළ හැකි බව පිළිගන්නවා නම් ඒ නිසා බොහෝ අකුසල් කරන්නට යමෙකු පෙළඹෙනවා. පින්වත්නි බෞද්ධ අපි ඒ බුද්ධ දේශනාවට අනුව පින්පව් කුසල් අකුසල් පිළිගන්න නිසා අපි බොහෝ අකුසල් වලින් වැළකී කුසල ධර්ම වලට යොමු වෙනවා. ඉතින් ඒ නිසා ඒ වටිනා උතුම් උරුමය අපි ලබාගත් මේ මනුස්ස ජීවිතය තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් නිර්මල ධර්මයට අනුව සකස් කරගත්තොත් එහි වටිනාකම මිල කරන්නට බැහැ. අද ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් අපි තබා ගත්තේ අංගුත්තර නිකායේ චක්කනිපාතයේ දෙවන පඤ්ණාසකේ මහා වග්ගයට අයිති මජ්ජේ සූත්‍රය. මේ සූත්‍රයේ නිදාණය වශයෙන් පෙන්වන්නේ භාග්‍යතුන් වහන්සේ බරණස ඉස්පතනාරාමේ ඉස්පතනේ මිගදායේ වැඩවසන කාලේ මණ්ඩල මාලයට රැස් වූ ස්ථීර භික්ෂුන් වහන්සේලා අතර ඇති වුණු ධර්ම සාකච්ඡාවක් පිළිබඳවයි. මේ ධර්ම සාකච්ඡාවේදී මේ භික්ෂුන් වහන්සේලා අතර මෙවන් සාකච්ඡාවක් ඇති වුණා. තථාගතයන් වහන්සේ යම් අවස්ථාවක තිස්ස මෙත්තේය කියන ප්‍රශ්නයේදී ඒ තිස්ස මෙත්තේය මානවකහට දේශනා කළ ඊතෙන් සඳහන් කළ ගාථා ධර්මයේ තේරුම අනුව මේ වික්ෂුන් වහන්සේලාට ඇති වුණා ඒන් පෙන්වන අර්ථය පිළිබඳ යම් කිසි ඒ ඒ භික්ෂුන් වහන්සේලා අතර යම් දැකීම් සමූහයක්. ඉතින් මේ දැකීම් සමූහයට අනුව උන්වහන්සේලා තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. සෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් බ්‍රෝමි මහා පුරුෂෝති සෝද සිබ්බෙනි මච්චගා. ඒ අර්ථය වශයෙන් පෙන්වන්නේ යම් කෙනෙක් උභයාන්තය නුවණින් අවබෝධ කරගෙන මද ප්‍රඥාවෙන් නොවැළේද ඔහුට මහා පුරුෂයායයි කියමි. හෙට මේ සිබ්බනී නම් මෙවුම් කාර්ය ඉක්මවා ගියේ වෙයි කියලයි එහි අර්ථය ප්‍රකාශ වන්නේ. ඉතින් ඒ ගාථාවේ අදහස් වලට අනුව භික්ෂුන් වහන්සේලා මෙහෙම ප්‍රකාශ කරනවා. එක භික්ෂුන් වහන්සේ නමක් කියනවා කතමෝනකෝ ආවසෝ ඒකෝ අන්තෝ කතමෝ ဒ ුතියෝ අන්තෝ කිං මජ්ජේ කා සිබ්බෙනි ඒ අර්ථය වශයෙන් ප්‍රකාශ වෙනවා ඇවැත්නි එහි දැක්වෙන පළමුවෙනි අන්තය කුමක්ද දෙවෙනි අන්තය කුමක්ද මැද කුමක්ද සිබ්බෙනේ යන කුමක්ද? තවත් භික්ෂුන් වහන්සේ නමක් ඒ අවස්ථාවේ ප්‍රකාශ කරනවා පස්සෝකෝ ආවසෝ ඒකෝ අන්තෝ පස්සෝ සමුදයෝ දුතෝ අන්තෝ පස්සෝ පස්ස නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බෙනි එවත්නි එකාන්තයක් තමයි ස්පර්ශය අනික් අන්තය තමයි ස්පර්ශ සමුදය අනෙක්කන්තය ස්පර්ශ නිරෝධය අනෙක් එක්කන්තයක් තමයි ස්පර්ශය අනෙක්කන්තය තමයි ස්පර්ශ සමුදය ස්පර්ශ නිරෝධය මජ්ජේහෙවත් නැදයි සිබ්බිනී නම් අහංකාරයේ තණ්හාවයි තවත් භික්ෂුවක් ඉදිරිපත් වෙලා කියනවා ප්‍රකාශ කරනවා එක්කන්තයක් අතීතයයි අනෙක්කන්තය අනාගතයයි මැද වර්තමානයයි. තවත් ස්වාමීන් වහන්සේනම ප්‍රකාශ කරනවා එක්කන්තයක් සුඛ වේදනාවයි අනෙක්කන්තය දුක් වේදනාවයි මැද අදුක්කම සුඛ වේදනාවයි. සිබ්බෙනී නම් තණ්හාවයි. තවත් භික්ෂුන් වහන්සේනම ප්‍රකාශ කරනවා නාමය එක්කන්තයේකී රූපය අනෙක්කන්තයයි මැද විඥාණයයි. තවත් භික්ෂුන් වහන්සේනමක් කියනවා ආයතන 6 අධ්‍යාත්මික ආයතන 6 එක්කන්තයේකි බාහිර ආයතන 6 අනෙක්කන්තයයි මැද විඥානයයි ඊළඟට තවත් භික්ෂුන් වහන්සේනමක් ප්‍රකාශ කරනවා සක්කාය එක්කන්තයේකි සක්කාය සමුදය අනෙක්කන්තයයි සක්කාය නිරෝධය මැදයි ඉතින් මේ පිළිබඳව මේ වික්ෂුන් වහන්සේලාගේ මේ මතය මත සමූහය කුමක්දයි අර්ථය හරියටම පැහැදිලි නැති නිසා මේ ස්වාමින් වහන්සේලා භාගතුන් වහන්සේ හමුවට ගිහිල්ලා මේ අදහස් ප්‍රකාශ කරනවා. මහණෙනි භාගතුන් වහන්සේ අදහස ප්‍රකාශ කළාට පස්සේ භාගතුන් වහන්සේ වදාරනවා මහණෙනි පරයායන් ඒ ඒ කරුණෙන් තොප හැමගේම කරුණු සුවාසිතයි ඒ කියන්නේ නිවැරදි. නමුත් භාගතුන් වහන්සේ වදාරනවා මා ඊදී දේශනා කළේ ස්පර්ශ ඒකාන්තයක් බවත් ස්පර්ශ සමුදය අනෙක්කාන්තේ බවත් මැද ස්පර්ශ නිරෝධේ බවත් භාගතුන් වහන්සේ මෙහිදී තම අදහස වදාරලා පිළිනවා. ඉතින් ඒ අනුව යම් වික්ෂුවක් යම් අවබෝධයෙන් තැනැත්තෙක් මේ පිළිබඳව මේ කරුණ තේරුම් ගත්ත පමණින්ම වික්ෂුවක් අභිඥා වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දැන දතයුත්ත දැන පරිඥා වශයෙන් දතයුත්ත දැන මේ ජීවිතයේදීම දුක් කරනවායි කියන අදහසයි අවසානයේ ප්‍රකාශ වන්නේ. ඉතින් පින්වත්නි මෙහිදී අපි අවබෝධ කරගන්න ඕනේ මේ සූත්‍ර දේශනාවේ ප්‍රකාශ වන්නේ මජ්ක්‍ධිමා පටිපදාහෙවත් මේ මැද පිළිබඳ මධ්‍යස්ථයේ පිළිබඳ මැදුම් පිළිවෙත පිළිබඳ භාගතුන් වහන්සේ අනුදන වදාළ ඒ ගාථා ධර්මයට අනුව අනුදන වදාළ අර්ථය. එතකොට මෙහිදී අපි කල්පනා කරන්න ඕන භාගතුන් වහන්සේ මජ්ක්‍ධිමා පටිපදා කියන වචනය ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් පිළිදරව් කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කාමසුකල්ලිකානිභෝගේ අත්තිකලමතානිභෝගේ අන්ත දෙකින් මිදලා මැදුම් පිළිවෙත වශයෙන් භාගතුන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වදාළ බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම මේ සූත්‍රයේ දේශනා වෙන මේ මජ්ජේ සූත්‍රයේ දේශනා වෙන මේ කරුණ ටිකක් ඒ ඒ කරුණ අපි කාල වේලාවෙ හැටියට තෝරා ගත්තොත් අපිට වැටහෙන්න ඕනේ මේ වැඳුම් පිළිවෙත් එක් එක් විචුන් වහන්සේලා විවිධ වශයෙන් එහෙම අදහස් ප්‍රකාශ කළත් මේ වගේ අර්ථ වශයෙන් එක්තැනකට ගොනු වෙන්නට ඕනේ මේ මැද කියන තැන. එතකොට පින්වත්නි මේ මජ්ජේ සූත්‍රයේ ඔය පෙන්වුම් කළ ඒ ගාථාවේ සඳහන් වෙන කරුණ වලට අනුව අපි පළමුවෙන්ම තෝරා ගන්න බලමු එහිදී දේශනා කළ වික්ෂුන් වහන්සේ නමක් එක් අන්තයක් තමයි ස්පර්ශය අනෙක් අන්තය තමයි ස්පර්ශ සමුදය. ස්පර්ශ නිරෝධය මජ්ජේමවත් මැදයි. යම් කෙනෙක් මේ අවබෝධ ලැබුවොත් ඔහුට බාගතුන් වහන්සේ දාරනවා මහා පුරුෂයාය කියලා. ඔහු සිබ්බෙනී නම් මහුම් කාර්යයෙන් හෙවත් ඒ තණ්හාවෙන් සසර නැවත ගැට ලෙන්නේ නැහැ කියන එකයි එයින් ප්‍රකාශ වන්නේ. මේ ස්පර්ශය කියන අවස්ථාව පින්වත්නි අපි විශේෂයෙන් ජීවිතයේ භාවනාවක් වශයෙන් ධර්මයේ තේරුම් ගන්න උනන්දු වෙන පිරිස් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දහමෙන් මේ ජීවිතයේදීම අපි ප්‍රයෝජනය ගත යුතුයි කියන අදහසෙන් මේ ජීවිතයේ අදුම වශයෙන් සෝතාපන්න ඵලයටවත්පත් විය යුතුයි කියන අදහසින් මන භාවනාව ලියදෙන ගිහි පිරිස් පැවිදි ස්වාමීන් වහන්සේලා බොහෝ සිටිනවා. ඉතින් ඒ නිසා එදා වික්ෂුන් වහන්සේලාට කර්මස්ථානයක් වුණා වගේම භාවනාවට විදර්ශනා භාවනාවට මේ ධර්ම කරුණු ටිකත් මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ අප හැම දිනාටම විදර්ශනා භාවනාවට කර්මස්ථානයක් වෙන්නට බොහෝ උපකාර වෙන්නට පුළුවන්. ස්පර්ශ ඒකාන්තයක් කියලා කිව්වා ස්පර්ශ සමුදය අනෙක්කාන්තය කියලා කිව්වා. ප්‍රකාශ වුණා. පින්වත්නි මේ ආයතන සම්බන්ධව අපි වටහා ගන්නකොට අපි තෝරා ගන්න ඕන මේ ස්පර්ශය කියලා දේශනාවේ පෙන්වන්නේ ඇසත් රූපයත් විඥානයත් කියන මේ තිදෙනාගේ ස්පර්ශයට ස්පර්ශය කියලා දේශනාවේ පෙන්වනවා. ස්පර්ශ සමුදය කියනකොට අපි තේරුම් ගන්න ඕනේ ස්පර්ශ වෙන්න දායකුණු හේතු. සලායතන පත්‍ය පස්සෝ ආදී වශයෙන් පෙන්වන හේතු පිළිබඳ අපි ස්පර්ශ සමුදයෝ කියන තැන තේරුම් ගන්න ඕනේ. එතකොට මෙහිදී අපි නුවණින් සිතා බැලුවොත් මෙතන පෙන්වන මේ කොන් දෙක මේ අන්ත දෙක නුවණින් අවබෝධ කළ යුතුයි කියලා. ඇස පිළිබඳ ඇසට ගැටෙන ගෝචර රූපය පිළිබඳ කන පිළිබඳ ශබ්දය පිළිබඳ ඒ වගේම ගැටීමෙන් හටගන්න ඒ චක්කු විඥාන සෝත විඥාන පිළිබඳ ඒ වගේම නාසය පිළිබඳ ගන්ධ රූප පිළිබඳ ඒ ගැටීමෙන් හටගන්න ගන්ධ සුවඳ දැනගන්න ගහන විඥානය පිළිබඳ මේ ආදී වශයෙන් මේ ඉන්ද්‍රයන් සය පිළිබඳවත් අධ්‍යාත්මික ඉන්ද්‍රයන් සහ පිළිබඳවත් බාහිර ගෝචර වෙන හේතු පිළිබඳවත් ගැටීමෙන් හටගන්න විඥාන පිළිබඳවත් අපි මේ කාල වේලාවේ හැටියට හැකියතාක් තේරුම් ගන්න බලමු. ඇස කියලා කියන අවස්ථාව පින්වත්නි අපි දන්නවා මේ ශරීරයේ පිහිටි චක්කු ඉන්ද්‍රිය, චක්කු ප්‍රසාදේ, චක්කු ආයතන ආදී වශයෙන් නම් වලින් හඳුන්වනවා. අපි පළමුවෙන් තේරුම් ගන්න ඕන පින්වත්නි එක දෙයක් කුමක්ද? වාකතන් වහන්සේ මේ ආයතන පිළිබඳ දේශනා කරන තැන්වලදී නිරතුරුව වදාලා මේ ඇස මහණෙනි අනිත්‍යයි කියලා. චක්කුම් වික්ඛේ අනිච්ච, රූපම් වික්ඛේ අනිච්ච, රූපේ අනිත්‍යයි, ඇසද අනිත්‍යයි. එතකොට අනිත්‍ය වෙන්නේ මොනවද? මේ ඇසත් රූපයක් හැදිලා තියෙන්නේ අපි සමස්තයක් වශයෙන් ගත්තාම කනස්සබ්දයක් ආදී වශයෙන් මේ බාහිර ආයතන අධ්‍යාත්මික ආයතන අපිට අපි පැහැදිලිව දන්නවා මේ සතර මහා ධාතුන්ගෙන් මේ සියල්ල වෙන් කරන හැකි බව. සතර මහා ධාතුන්ගෙන් සකස් වුණු මේ ඇහි චක්කු ප්‍රසාද රූපේ මේ ශරීරයේ පිහිටි සතර මහා ධාතුන්ගෙන් හැදුණු මේ ශරීරයේ පිහිටි කොටසක්. සතර මහා ධාතු කියනකොට බණහන පිංගුතුන් කවුරුත් දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් හඳුන්වනවා. පින්වත්නි මහ පොළොව මහ පොළොවේ පස් ඒ වගේම හිරුවිලි උස්නේ වාතය, ඒ වගේම ජලය. මේ කාරණා හතර තමයි අපි කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. එතකොට හිතලා බලන්න පොළවේ ගහක් හැදෙනකොට පොළවේ රසය උරා ගන්න සියුම් මුල් වලින් ඒ කේතනාලිකා වැනි කුඩා මුල් වලින් ඒ කුඩා මුල් වලින් අර කොහොර රසය උරාගෙන ඒ ගහට අවශ්‍ය කරන පෝෂණ පදාර්ථ උරාගෙන හිරවිලියේ ඒ උණුසුමත් උපකාර කරගෙන වාතයත් උපකාර කරගෙන ජලයක් පුරාගෙන මේ ශාකේ හැදෙනවා කොළ මල් කෙඩි ආදී ඒ ගහේ කොටස්. ඒ ගහේ කොටස් අනතුරුව ඒවා දිරදිරා යන කොට ඒවා නැති නැති යනකොට කොළ මල් ගෙඩි නැවත නැවත උරාගෙන මේ පෝෂණය ඒ ශාකේ ඒවා ඒ කොටස් හැදෙනවා. ඒවම අපි ඒ ගස්වල කොටස් අරගෙන ගෙඩි ඒ පළතුරු ආදී ධාන්‍ය වර්ග ආදී තත්ත්ව හැදෙන මේවා අරගෙන ඒවා තමයි අපි සම්බලා පිසලා ආහාර වශයෙන් ශරීරයට එක්කලහම අපේ ආහාර මාර්ගයේ සියුම් කේතනාලිකාවලින් අර ශාකයේ මුල් වලින් පෝෂණය උරාගත්තා වගේ පොළවේ ඒ පොළවෙන්ම සකස් වෙච්ච මේ ශාකයේ ඒ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ කොටස් අපේ ආහාර අනුභව වශයෙන් ගත්තාම ආමාශයේ ආහාර මාර්ගයේ ඇති සිවුම් නාලිකා වලින් ඒවා උරාගෙන ආහාර කොටස් ශරීරයේ කොටස් හැදෙනවා අර වගේම. ගහේ ගෙඩි මල් ආදී කොළ ආදී යන වගේ මේ ශරීරයේ හොඳට බලන්න මේ ශරීරයේ තියෙන කෙස් ලොම් නියදත් සම්මස්නාර ඇට ඇටි මිදුළු වග්ගලු හර්ධ මාංශ අක්මාව බඩදිය පසුණු ආහාර නොපසුණු ආහාර ඉස්මල ආදී ඔය කියන තද කොටස් විස්සක රූප කලාපෝ ගොඩනගෙනවා හැදෙනවා සකස් වෙනවා ඒ වගේම පිටතේම සරවැලේ දාඩිය කඳුළු උරුණුතල කෙලස් සොටු සඳමිදුළු මුත්‍රා තියෙන වතුර කොටස් ආපෝ ධාතුන් හැදෙනවා මේ ශරීරේ. මොන වගේද හැදෙන්නේ? අපි ගන්න ආහාරය දායක වෙලා. වතුර උපකාර වෙලා, ආස්වාද ප්‍රාස්වාසය උපකාර වෙලා. ශරීරේ හැදෙනවා. ශරීරේ හැදෙනේ කොටස් දිරීමටපත් වෙලා අනතුරුව ඒ දි รา පත් වෙන ශරීරේ කොටස් වලින් අවසානයේ මල ශරීරය පවා මහ පොළොවට එකතු වෙනවා. මේ අනුව බලනකොට පින්වත්නි මේක අපි තෝරා ගන්න යන්නේ ඇයි මේ ඇසත් මේ ඇසට ගැටෙන රූපයත් කියන මේ දෙපැත්තම සතර මහා ධාතුන් බව සතර මහා ධාතුන්ගෙන් වෙන්න ඕන ස්වභාවය එතකොට ඒ වගේ නිරන්තර ස්වභාවය භාගතුන් වහන්සේ වදාළේ අනිත්‍ය බව වෙනස් වෙන බව දැන් මෙතන අපි තේරුම් ගන්න ඕනේ නම් විවිධත්වයක් මේ ලෝකේ දැක්කට මේ විවිධ දේවල් සියල්ල අර සතර මහා ධාතුන්ගෙන් වෙන් වෙලා නැති බව. සතර මහා ධාතුන්ගෙන් කොටස් ඒ ඒ ඒ වෙන් වෙන වශයෙන් සකස් වුණත් ඒ වගේ සතර මහා ධාතු වශයෙන් ගත් කල මේවා එකක් බව. අපි ඒ කාලේ බොහෝ ස්වාමීන් වහන්සේලා නිරතුරුව මේවාක පිළිබඳ දේශනා කරන අවස්ථාවල පැහැදිලි කරනවා. මෙටි ගොඩක් අරගෙන වළං ගොඩක් බවට පත් කළාම ඒ වළංගොඩේ මැටි දැටිය නොහැකිවත් ඒ මැටි අර සියලු වළං තුල අන්තර්ගත බව මැටි වෙනම දැකිය නොහැකි බව මෙන්න මේ වගේ මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන හතර තමයි පින්වත්නි මේ ලෝකේ මේ හැදිලා තියෙන සියලු දේ තුල අන්තර්ගත ඒවා නිරන්තරව විපරිණාම වෙනවා වෙනස් වෙනවා එහෙමනම් මේ වෙනස් වෙන ඇහැට වෙනස් මොහොතක් පාසා වෙනස් වෙන ඇහැකට චක්කු ප්‍රසාදයට මොහොතක් පාසා වෙනස් වෙන ගෝචර වෙන රූපයක් ගැටුනහම ආලෝකයක් හමුවේ එහි ඇතිවන චක්කු ප්‍රසාදයේ ප්‍රතිබිම්බයක් කණ්ණාඩියක් ඉදිරියට ගියාම අපේ ඒ කඩපත ඉදිරියේදී අපේ ඡායාව එහි පිළිබිඹ වෙනවා වගේ මේ ඇහි ප්‍රතිබිම්බයක් ගොඩනගෙන සැකසෙනවා මොහොතින්ම ඒ ප්‍රතිබිම්බය වගේ තමයි ප්‍රතිබිම්බේ නෙවෙයි නමුත් අපි උපමාවක් කියන්නේ ඒ ආශ්‍රයෙන් තේරුම් ගන්න. එහි ආලෝකයේ උදව්වෙන් ඉදිරියට වස්තුවේහි වර්ණ සටහනෙහි ප්‍රතිබිම්බය එහි පහළ වෙනවා. චක්කු ප්‍රසාදය තුල. ඒ ප්‍රතිබිම්බය පහළ වෙනවත් එක්කම ඒ ප්‍රතිබිම්බයේ පහළ වෙන්න දායක වුණු ඇසත් අනිත්‍ය වන නිසා ගැටෙන රූපයත් අනිත්‍ය වෙන එකක් නිසා මොහතක සිද්ධියක් නිසා ඇතිව නැති වෙන ආලෝකයත් ඇතිව නැති වෙන මොහතක සිද්ධියක් නිසා මේ හේතු තුනේ ඵලයේ වශයෙන් හටගත්ත මේ ප්‍රතිබිම්බය දෙීම නිරුද්ධ භාවයටපත් වෙනවා. නිරෝධ භාවයටපත් වෙනවත් නැතිලා යනවා. එතකොට මේ චක්කු විඥානය කියන්නේ පින්වත්නි මේ වගේ හිතන්න ඕන මේ චක්කු විඥාණයෙන් දැනගන්නේ අන්න අර ප්‍රතිබිම්බේ වෙන අවස්ථාව. අසත් රූපයක් ගැටීමෙන් වාගතුන් වහන්සේ වදාලා චක්කු විඥානයක් හටගන්නවා. කනස් ශබ්දයක් ගැටීමෙන් සෝත විඥානයක් හටගන්නවා. දැන් ওই විඥාණයෙන් දැනගන්න ලැබුණේ ඒ අසත් රූපයක් ගැටීමෙන් පහළ වුණු ප්‍රතිබිම්බය වත්වේහි ප්‍රතිබිම්බය ශබ්දයේ ගන්ධයේ රසයේ ওই විදිහට ඒ ඒ හේතුන්ගේ ඵලයේ ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ ඵලයේවත් ඒ චක්කු විඥාණය අපි හිතමු චක්කු විඥාණය ගැන අපි තෝරාගමු ඉස්සරලා විඥාණය කියන අවස්ථාව පින්වත් නේතකොට අපිට මේ ඇහැ ඉදිරියෙන් අපිට දිස්සෙන එෙහි පතිත වී සිටින මේ චක්කු විඤ්ඤාණ ඇහැ ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන මේ චක්කු විඤ්ඤාණය පින්වත්නි භාගතුන් වහන්සේ අදාළේ මායූප මංච විඤ්ඤාණං මායාවක් යථාර්ථයක් එහි නැහැ ඇත්තක් එහි නැහැ නමුත් අපි මේ විඥාණයම ඇස වශයෙන් පිළිගන්නවා විඥාණය රූපය කරලා පිළිගන්නවා විතර භාවනා කරන අය දන්න උදාහරණයක් තියෙනවා තීරට අන්න යන බල්ලා වතුර දිහා බැලුවම එයාට වැටෙනවා එයාගේ දෙවනැල්ල. නමුත් මේ බල්ලා නැත්නම් මේ සුනකයා ඔහු දකින්නේ තවත් සුනකෙක්. ඔහු ඔහු පිළිගත්තේ තවත් සුනකෙක් කියලා. එතකොට අපිට පේනවා ඒ එයාගේ විඥානයේ එයත් එයා දකින බල්ලත් අතර ඇති කොටස විඥානය. මේ විඥානය පින්වත්නි ඇස වශයෙන් පිළිඅරගෙන තියෙනවා. විඥාණය වස්තු වශයෙන් පිළිඅරන් තියෙනවා. ඒක නෑ බල්ලෙක් කියලා හිතාගත්තේ දුක ඡායාව. මෙන්න මේ වගේ. පින්වත්නි මේ ඇසෙහි පතිත වෙන ප්‍රතිබිම්බය ප්‍රත්‍ය වෙලා අපි ඒ වස්තුවක්සේ දකිනවා. අපි දකිනවා කිව්වොත් වැරදි අපි දකිනවා නෙවෙයි. ඒ අවිද්‍යාව සහගත අනුසයන්ගේ සංග්‍රහය ලැබිලා ඒ ප්‍රතිබිම්බේ වස්තුවක්සේ පිළිගු වෙනවා. වස්තුවක් පිළිගන්න වෙනවා. ඇයි එහෙම පිළිගන්න වෙන්නේ? පින්වත්නි කලින් තෝරා බේරාගත් ධර්ම අවබෝධයක් නැතිකම නිසා මේ ස්පර්ශයත් ස්පර්ශ හේතුවත් කියන මේ හේතු සම්බන්ධව මේ සිද්ධි සම්බන්ධව නොදන්න නිසා අපි නැවතත් බලමු ඒ ඇහැ ඇහැට ගැටෙන රූපයත් ඒ දෙක ගැටුණාම චක්කු විඥානයක් ඇති වුණා. දැන් මේ තිදෙනාගේ ස්පර්ශය කියලා මෙතන අදහසක් ප්‍රකාශ වුණා. දැන් උතනේ ස්පර්ශය වෙන්නට හේතු වශයෙන් කලකන හේතු දෙයා බැලුවම පින්වත්නි, ඒ හේතු වල අර ස්පර්ශය නැහැ. උදාහරණයක් වශයෙන් අපි හිතන්න යම් කෙනෙක් කඩේකට ගිහිල්ලත් ඒකක් කිල්ලුවොත් ඇත්තටම තේ එකක් නැහැ එතන. එදි තියෙන්නේ උණු වතුර, තේ කොළ ඒ වගේම සීනිකා විහාක මේ හේතු වල තේකක් නැහැ. කිරි එකක් හදනවා නම් ඒ කිරි පිටිතල විහාක මේ හේතු වල ඒ කිරි එක හෝ තේහෙක නැහැ. නමුත් මේ හේතු එක්ක විටක දැන් අපිට සීනි වෙන් කරන්න බෑ. එහි තේ පොළ වෙන් කරන්න බෑ, උණුතර වෙන් කරන්න මේ වගේ එකතුව. අර කිරි එකසේ අපි දකිනවා. උදාහරණයක් කියන්නේ යන්තම් ඒ අපි අදහස් කරන දේ ප්‍රකාශ කරගන්න. මෙන්න මේ වගේ දැන් මේ ස්පර්ශ සමුදය කියන දිහා නුවණින් බැලුවොත් ඇසෙහි ඇත්තේ අනිත්‍ය ස්වභාවයක් ඇහැට ගැටෙන ගෝචර වෙන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ඒ වස්තුෙහි ඇත්තේ අනිත්‍ය ස්වභාවයක් ඒ වගේම ආලෝකයේ ඇත්තේ අනිත්‍ය ස්වභාවයක් මේ හේතුවල ඒ වගේම විඥානයේ ඇත්තේ අනිත්‍ය ස්වභාවයක් පහ ඇති වෙන තියෙන ස්වභාවයක් මේ ස්පර්ශ හේතු එක්කලා ස්පර්ශ වුණාම එතෙන්ට අපි කියන්නේ නැහැ හේතු කියලා. අපි කියන්නේ එතන ඵලය කියලා. දැන් එතකොට ඒ ස්පර්ශය හේතු එක් වහා එක්ව එක්ව නිරුද්ධ වෙන නිසා අනිත්‍ය වන නිසා අර ස්පර්ශයත් එහිම නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශ වෙනවත් සමගම ස්පර්ශ නිරෝධය හට ගන්නවා. එතකොට මෙන්න මේ ස්පර්ශ නිරෝධය දකිනවා නම් යම් කෙනෙක් එක්කන්තයක් ස්පර්ශය අනිත් අනෙක් අන්තයේ ස්පර්ශ සමුදය මේ ස්පර්ශ විරෝධය දකිනවා නම් මේ ස්පර්ශන හේතු සමගම විරුද්ධ වෙන ආකාරය දකිනවා නම් පින්වත්නි ඔහුට තවදුරටත් අර සිබ්බෙනී කියේ මෙහංකාරය ඒවත් තණ්හාව මේ තණ්හාවට පුළුවන්කමක් නැහැ මේ හේතු එකතු කරලා අර ස්පර්ශය නිසා විඳින් වලට යන්නට මිදීම වලට ගියොත් තණ්හාවට උපාදානයට වෙලා භවයේ හේවත් කර්ම රැස් වෙනවා. එසේ වන්නට ඉඩ ලැබුණේ නැහැ ස්පර්ශ නිරෝධය දැක්කනම්. නමුත් ඒ ස්පර්ශයේ නිරෝධයට යටින් ඇති අවිද්‍යාව සහගත ස්වභාවය නිසා ඒ ස්පර්ශ නිරෝධය නොදැක්කොත් වහාම වෙන්නේ මොකක්ද? ඒ ස්පර්ශයේ පිරේ සතුරු වෙනවා. චක්කු සම්පස්ස වේදනාවට අහු වෙනවා. නැත්නම් සෝත සම්පද්ද සම්පස්ස වේදනාවට අහු වෙනවා. ඒ විඳීමට අහු වෙලා පින්වත්නි තණ්හාව ඇති වෙලා උපාදාන භවවලට යනවා. නමුත් එසේ වන්නේ නැහැ. ඒ ස්පර්ශ සමුදයත් ස්පර්ශයත් මේ අන්ත දෙක නුවණින් අවබෝධ කළාම මෙද ප්‍රඥාවෙන් නොවැළෙනවා. එයි එකනෙහි ස්පර්ශ නිරෝධ වෙන නිසා. ස්පර්ශ නිරෝධය වන නිසා අපි ගම්මු තවත් ඒ වික්ෂුන් වහන්සේ නමක් කිව්ව උදාහරණයක් නැත්නම් ප්‍රකාශයක් එක් අන්තයක් තමයි අධ්‍යාත්මික ආයතනය අනික් අන්තය තමයි බාහිර ආයතනය මැද ඒ හේතු ගැටීමෙන් හටගන්න විඥානය එතකොට කොන් දෙක නුවණින් අවබෝධ කොට මැද ප්‍රඥාවෙන් නොවැළෙන්න දැන් මෙහිදීත් අපි අර වගේම තේරුම් ගන්න බලන්න ඇතේ anu ඒ කන නාසය දිව ශරීරයේ මන ඉන්ද්‍රිය කියන ආයතන හයම සම්බන්ධව බැලුවම අපි නුවණින් අවබෝධ කරගන්න ඕනේ මේ ආයතන හේවත් මේ ඉන්ද්‍රියෝ නිරන්තරව වෙනස් වෙන නිසා ඒ වෙනස් වෙන හැකට බාහිර ආයතනයේ කිව්වේ ගෝචර වන රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ ඒ වගේම අනුතර ධම්ම. මේ කියන හේතු ගැටුනහම ඒ හේතු ගැටෙන මොහොතෙහිම ඒ අනිත්‍ය වෙන ඇහැකට අනිත්‍ය වෙන රූපයක ප්‍රතිබිම්බය වැටෙනවා ආලෝකයත් එක්ක. ඒ අනිත්‍ය වෙන හේතු දෙක නුවණින් අවබෝධ කළාම ඒ කියන්නේ ඇසත් රූපයත් නුවණින් අවබෝධ කරගලේ කොහොමද අපි ඉස්සෙල්ලත් මතක් කළා මේ සතර මහා ධාතු ස්වභාවයෙන් හැදුණු මේ හේතු නිරන්තර වෙනස් වෙන නිසා ආලෝකයක් නිරන්තර වෙනස් වෙන නිසා ඒ ප්‍රතිබිම්බයත් ඒ ඒ හේතුන්ගෙන් හටගන්න ඵලය හේතු නැසෙන නිසා ඵලයක් එහිම නිරුද්ධ වෙනවා ඒ නිසා පින්වත්නි කොන් දෙක ඒවත් මේ අන්ත දෙක නුවණින් අවබෝධ වෙනකොට මද ප්‍රඥාවෙන් ඇලෙන්න බෑ. ප්‍රඥාවෙන් නුවණින් අවබෝධයෙන් අපිට ඒ විඥාණයට ඇලෙන්න බෑ. විඥානයේ කිවි හේතුන්ගෙන් හටගත්තේ ඵලය. එහෙන් දකින්න දෙය. එතකොට දෙය කියන්නට බැරි තරම් උතන දෙය කියන්නට බෑ. අපි සම්මුති වශයෙන් අපි එහෙම කියනවා. නමුත් උතන ඒ ඇසේ හටගත් ප්‍රතිබිම්බය තමයි අපි දෙයක් පිළිගන්නේ. හරියට මෙහෙම හිතනද යම්කිසි දෙක හේතු දෙකක් එකිනෙකට ගැටෙනකොට අපි හිතමු අත් දෙක එකිනෙකට ගැටෙනවායි කියලා. ඒ අත් දෙක එකිනෙකට ගැටෙනකොට ශබ්දයක් පැනනගිනවා. ඒ ශබ්දය අත්වල ඒ ඒ අත්වල තිබුණේ අනෙවි. කොහෙවත් සැඟවිලා තිබිලා ඒ මොහොතට පහළ වුණත් නෙමෙයි. ඒ ගැටෙන්නේ ඉස්සර කොහෙවත් තිබුණෙත් නැහැ. ඒ වගේම ගැටෙනෙන් පස්සෙත් ඒ ශබ්දය කොහාටවත් ගියෙත් නැහැ. අතීතයටවත් අනාගතයටවත් කොහාටවත් ගියේ නැහැ. ඒ ගැටීමත් එක්කම ශබ්දයක් වෙන නැග්ගා. ඒ ශබ්දය එකිනෙහිම නිරුද්ධ වුණා. එකිනෙහිම නිරුද්ධ වුණා. එතකොට මේ Nirodhaය හෙවත් ඒ නැතිවීම දැක්කනම් ඔතනදී අපි අන්තයකට යන්නේ නැහැ. ඒ කියන්නේ ඇත යන අන්තයකට යන්නෙත් නැහැ නැත යන අන්තයකට යන්නෙත් නැහැ. දැක්කේ මොකක්ද? හේතුන්ගෙන් හටගත්ත ඒ ශබ්දය සෝත විඥාණයෙන් ශබ්දය දැනගත්තා. සෝත ප්‍රසාදයත් ශබ්ද රූපයත් එකිනෙකට ගැටීමෙන් ශබ්දයක් පැන නැග්ග ඒ ශබ්දේම නිරුද්ධ වුණා. ඒ නිරුද්ධ වුණ ශබ්දය එකෙනෙහිම නිරුද්ධ වුණා ඉතුරු නැතුවම. ඒ බව නුවණින් අවබෝධ වුණොත් පින්වත්නි ඒ ශබ්දයේ අර්ථය අපිට මෙනෙහි කරන්න ඉතුරුච්ච දෙයක් නැහැ. මෙනෙහි කරන්ද මෙනෙහි කරලා ඒ පිළිබඳ රාගය එහෙම නැත්නම් ක්‍රෝධය තරහ, ඊර්ෂ්‍යාව, වෛරය ආදී දේවල් එකතු කරන්න බෑ. හේතුව අර ඒ ගැටීමත් එක්කම නිරුද්ධ වෙච්ච නිසා. ඒ වගේම ගන්ධය පිළිබඳ බලන්න. නාසය හෙවත් ගාහන ඉන්ද්‍රිය නිරන්තර වෙනස් වෙන එකක් අනිත්‍ය වෙන එකක්. ඒ වගේම ගන්ධ රූපය. ඒ ගන්ධ රූපයත් ඇති වෙන ඇති වෙන එකක්. මේ ගන්ධ රූපයත් වාතයෙන් ගෙනවිල්ලා මේ නාසය ප්‍රසාදයට ඇවිරෙනකොට ගහන විඥානයක් පහළ වෙනවා. ඒවත් ගන්ධ සුවඳ දැනගන්න හිතක් පහළ වෙනවා. එතනත් බලන්න අර වගේම නුවණින් අවබෝධ කළාම මේ අංශ දෙක. නාසය හැදලා තියෙන්නේ අර මුලින් සඳහන් කළ වෙනස් වෙන සතර මහා ධාතුන්ගෙන්. ඒ වගේම ගන්ධ රූපය හැදලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. ඒ ගන්ධ රූපය කොහෙවත් තිබ්බට ගඳක් හෝ සුවඳක් කියලා අපිට කියන්න බැහැ. නාසයක් එකයි එක ගන්ධයක් වෙන්නේ නාසයට ගැටිලා ඒ ගාන විඥානයේ පහළලා සුවඳක් හෝ ගන්ධයක් බවට පත් වෙන්නේ. එතකොට ඒ හේතු ප්‍රත්‍යයෙන් ඒ ගාන විඥානයේ ගන්ධ හෝ සුවඳ ආදි වශයෙන් දැනගන්න සිතක් පහළ වුණා. ගාන විඥානයේ එහි මේක නිරුද්ධ වුණා. කොන් දෙක නුවණින් අවබෝධ කොට මඟ ප්‍රඥාවෙන් වැඩෙනවා. ඒ ඡන්දය නිසා හටගත්ත ගාන විඥාණය නැත්නම් ඒ ස්පර්ශයට අපි එකතු වෙන්නේ නැහැ. ස්පර්ශය කෙනෙහි නිරුද්ධ වෙලා යන නිසා හේතු නිරෝධයෙන් ඒ වගේම දිව සම්බන්ධවත් බලන්න. ජීවා ප්‍රසාදයට දිවට යම් රස වර්ගයක් පැවරෙනවා. ඒ රස වර්ගය කුමක් හෝ වේවා පැවරෙනකොට ඒ දිවෙහි තියෙන සිතමනේ ප්‍රස්ති වෙලා දිවක් ඒ දිවට ගැටිච්ච රසේ රූපයක් ප්‍රත්‍යයෙන් ජීවා විඥානය පහළ වෙනවා. ඒ ජීවා විඥානය පහළ වෙන්න හේතු වුණු දිවත් රස රූපයක් පිළිබඳ නුවණින් සිතා බැලුවම අපි දකිනවා ඒ ජීවහා ප්‍රසාදයක් වෙනස් වෙන සතර මහා ධාතු වලින් හැදිච්ච එකක්. ඒ වගේම ජීවහා ප්‍රසාදයට ගැටුණු, ඒ දිවට ගැටුණු රසේ රූපේහි මේවා තිත්තද, මේවා ඇඹුල්ද, මේවා පැණි රසද කියලා දැනගන්න බෑ දිවේ නොගැටි. ඒ වගේ හැම එකක් නෑ. ඒ සීනි තිබුණාට ඒ තැන්වල පැණි රහද කියන්නේ ඒව දන්නේ නැහැ. දිවක් එකයි එක පැණි රහක් වෙන්නේ. ඒකට පැණි රහ කියන්නේ සිතක්. ඒකට බලන්න ඒක ජීව ආවිඥානයක්. ඒ ස්පර්ශයෙන් හටගත්තේ එතන ඒ තිදනාගේ ස්පර්ශයෙන් තමයි එතන විඳීමකට යන්නේ. එතකොට මේ පණි රසද, චිත්ත රසද, මුල් රසද ආදී වශයෙන් මේ ස්පර්ශ වෙනත් එක්ක තමයි විඳීමක් හටගන්නේ. ඒ හේතු නිරන්තරව අනිත්‍ය වෙන එක නිසාම ඒ දැනගත් සිතත් එකිනෙහිම නිරුද්ධ වෙලා යනවා. ඒ ජීවහා ප්‍රසාදය නිසා ඒ තවරුණු සබ්ේ රස රූප පැවරෙනකොට ඇතිවෙච්ච ඒ සසය පිළිබඳ දැන ගැනීම එහිම නිරුද්ධ වෙලා යනවා. ඒ වගේම කාය ප්‍රසාදයත් ඊට ගැටෙන ඒ හේතු ස්පර්ශ රූපත් ස්පර්ශයෙන් ගැටලා කාය විඥාන පහළ වෙනවා. ඒ කාය විඥානයත් හේතු සමග පහළ වෙලා හේතු සමග නිරෝධයටපත් වෙනවා. ඒ වගේම පින්වත්නි මනසත් මනසට ගැටෙන ධර්මත් හේවත් අරමුණු මේ මනින්ද්‍රියේ හේතු ගැටෙනකොට ඒ ධර්ම ධර්මාරම්භන නැත්නම් මනසේ පාලනය අරමුණු ගැටීමත් එක්ක පින්වත්නි මනෝවිඥානයක් පහළ වෙනවා. ඒ අරමුණ දන්නේ නැහැ මේ අරමුණේ තියෙන රාගයද, ක්‍රෝධයද, ඊර්ෂ්‍යාවද, වෛරයද නැත්නම් සතුටද, අසතුටද, එහෙම නැත්නම් gedaraගෙන අරමුණක්ද? ඒ අරමුණ වෙනම ස්වභාවයක්, සිත වෙනම ස්වභාවයක්. මේ දෙක එකිනෙකට ගැටෙන කොටයි මනෝවිඥානයක් පහළ වෙන්නේ. මනෝවිඥානයක් පහළ වෙන දැන් මේ වෙලාවේ අපිට අපි හිතමු පින්වත්නි අපිට පුංචි කාලේ ඉස්කෝලේ ගියව මතක නැහැ. මොකද මතක් කළ වහාම අපිට සිහි වුණා. සිහුනේ කොයි තිබිලාද? ඒ වගේ බලන්න ජීවිතේ විවිධ සිද්ධි. ඒ තිබුණු තනක් අපිට මෙතනයි කියලා නිශ්චිතව එහෙම පේන තනක් නැහැ. නමුත් හේතුවක් පවතිනවා. අපේ භාෂාවෙන් අපේ මතකයේ කියලා කියනවා. ඔත් මේ හේතු ගැටෙන කොටයි අර මනින්ද්‍රියේ මනසේ ඒ මනෝවිඤ්ඤාණ පහළ වෙන්නේ. මනෝවිඤ්ඤාණ කියන්නේ මනසින් ඉම වෙනවා. අපි ඉස්කෝලේ ගියේ ඒ පාසල ආදී නැවෙනවා. ඒ වගේ හේතු නැවෙනවා. නමුත් නැවුණට එතන පාසලක් නැහැ. විඥානය කියන්නේ මායාවක් කියලා බාගතුන් වහන්සේ වදාලා. එතකොට මෙන්න මේ පින්වත්නි මේ ගැන අපි තේරුම් ගන්න ඕනේ. මේ විදිහට මේ ආයතන හය සම්බන්ධව නුවණින් අවබෝධ කළාම මේ අන්ත දෙක ඒකාන්තයක් තමයි අධ්‍යාත්මික ආයතනය අපි ඇසයි උදාහරණයට ගත්තේ අනික් ඒවත් සමග බාහිර ආයතනය තමයි රූපය එහෙම නැත්නම් ශබ්දය ගන්ධය ආදි වශයෙන් මේ සියල්ලක්ම සතර මහා ධාතුන් වශයෙන් නුවණින් අවබෝධ කරන කෙනා භාවනාවට සූදානම්ගෙන තැනැත්තා ඒ වගේ යථාර්ථය දකින්නේ වෙනස් වෙන බව නිරන්තරව අනිත්‍ය වෙන බව අනිත්‍ය වෙන හේතු දෙකක් ගැටුණාම ඇති වෙන ඵලයක් තියෙන්නේ නැහැ අනිත්‍ය වෙලා යනවා නිරුද්ධ වෙලා යනවා ඒ නිසා ඇස සත්‍ය වෙලා හටගත්තේ චක්කු විඥානේ සෝක දැනගන්න හිත ඒ එහිම හට ගන්නවා එහිම නිරුද්ධ වෙනවා සෝතේන්ද්‍රයෙන් ඒ සත්‍යයෙන් හටගත්තු සෝත විඥානය එහිම හට ගන්නවා එහිම නිරුද්ධ වෙනවා මෙන්න මේ Nirodhaය පින්වත්නි මේ විදිහට අවබෝධයක් කළාම හේතුඵල නිරෝධයක් අවබෝධ කළාම අපිට පින්වත්නි අතීතයෙන් ආවයි කියලා ගන්නත් බෑ අනාගතයට යනවායි කියලා ගන්නත් බෑ වර්තමානයේ හේතුප්‍රත්‍යයෙන් හටගත්තා වර්තමානයේම හේතු ඒ හේතු නිරෝධයෙන් නිරුද්ධ වුණා. හේතු නිරෝධයෙන් නිරුද්ධ වුණා. එතකොට මෙන්න මේ දැකීම නැතිකම නිසා මෙතන මේ මැද මජ්ජේ සූත්‍රයේ විස්තරයෙන් පැහැදිලි වෙන්නේ මැදුම් පිළිවෙත පිළිබඳව. මේ මැද තේරුම් ගත්තොත් යම් කෙනෙකුට මේ මජ්ජේ සූත්‍රයේ පෙන්වුම් කරන ඔහු මධ්‍යම ප්‍රතිපදාව යන්නේ. ඔහු අන්තයකට යන්නේ නැහැ. ඔහු මේ ලෝකයේ තුල දේශනා කරනුම් කළ ආකාරයට හේතු හේතුවක් ඵලයක් නිරෝධයක් අවබෝධ කරගන්න උනන්දු වෙනවා විනා ඒ පිළිබඳ අවදියෙන් සිහියෙන් ඉඳ උත්සාහ කරන තැනත්තා නිරෝධය දැකීම නිසාම මේ මැදයි ඉන්නේ ඔහු අන්තයකට යන්නේ නැහැ. තවත් උදාහරණයක් අපි දේශනාවේ දේශනා කරපු කොටසක් ගනිමු. ඒකාන්තයක් තමයි පින්වත්නි අතීතය, අනිත්‍යන්තය අනාගතය, මැද වර්තමානයේ. අර ඉස්සෙල්ලා සඳහන් කළ විදිහටම වැඳුම් පිළිවෙතට අපි එනකොට මේ කොයි කොටසින් කතා කරත් සමාන වෙන්න ඕනේ. අතීතයේ කියන එක අපි බොහෝ විට කරන්නේ ධර්මයේ දන්නේ නැත්නම් නිතර මෙනෙහි කර කර සතුටු වෙන එක, නිතර මෙනෙහි කර කර ශෝක වෙන එක, නිතර මෙනෙහි කර කර දුක් වෙන එක. නමුත් ධර්මයක් සමග වාසය කරන තැනත්තා භාගතුන් වහන්සේ වදාළ දහමට අනුව අවබෝධ කරලා තියෙනවා මේ අතීතය කියන්නේ නිරුද්ධ වෙච්ච එකක්. දේශනා කරනන්නේ අසාතීත ඇත අතීතය සතීතේ නිරුද්ධ වුණාය. අතීත රූපය අතීතේ නිරුද්ධ වුණාය. අසත් රූපේ නියම් ගැටීමෙන් හටගත් විඥානයක් වෙන මේ විඥාන නිරුද්ධ වුණාය. ස්කන්ධ වශයෙන් මේ විඥානය කියලා කතා කරනකොට ස්කන්ධ පංචකය මීට ඇතුළත් රූප වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධයෝම අතීතේ නිරුද්ධ වුණාය. එතකොට ඒ නිරුද්ධ වෙච්ච අතීතේ නිරුද්ධමයි. ඒ වගේම අනාගතය කියන එක නොහතගත්. ඒ කියන්නේ හේතු ඇති වෙලා නැහැ ඵලය ඇති වෙන්නේ. ඒක අනාගතයත් නොහට ගත් එකක්. අතීතය නිරුද්ධ වෙච්ච එකක්. එතකොට වර්තමානය කියන්නේ මේ මොහොත පින්වත්. මේ මොහොත සම්බන්ධව බැලුවොත් මේ මොහොතේ මේ ආස්වාද ප්‍රාස්වාදයේ ප්‍රතිවිලානේ අපේ මේ ශරීරයේ ඉන්ද්‍රියන් පහළ වෙන්නේ. එතකොට මේ මොහොතේ ආස්වාපාතයේ ප්‍රතිවිලා හටගන්න මේ මොහොතේ චක්කු ප්‍රසාද ආදී සෝත ප්‍රසාද ආදී මේ ආයතන වල හේතු පහළ වෙනවා. ඒ රූප පහළ වෙනවා. ඒ ඒ රූප පහළ වෙනකොට ඒ මොහොතේම ආලෝකයත් ඒ මොහොතේම අනාගත ඉදිරියෙන් පහළ වෙන රූප මුණ ගැහෙන රූපයේ ශබ්දය ආදී හේතුත් මේ මොහොතේම එක්ෂණිකව පහළ වෙන නිරුද්ධ වෙන එකක් මේවා අපි තෝරාගත්ත මුලින් මේ ලෝකය කියන එක නිරන්තරව පහන්දල්ලක් වගේ දීබුගලක් වගේ කියලා බුදුහාමුදුරුවෝ දාලා පෙන පිටක් වගේ කියලා පේන පින්නේ උපසූත්‍රේ වදාලා ඉතින් මේ රූප සම්බන්ධව තේරුම් ගන්න ඕනේ වහා එකද වහා නැසෙන ස්වභාවයක් එතකොට මෙහෙම තේරුම් ගත්තහම මේ වර්තමානය කියන එකත් පින්වත්නි මේ මේ මොහොත අතීතේ නොවේ අතීතේ නිරුද්ධ වෙලා මේ මොහොත අනාගතේ නොවේ මේ මොහොතේ මේ හේතුප්‍රත්‍යයෙන් පහළ වෙන විඥාණය ඒවත් දැන ගැනීම අපිට ඒ දැන ගැනීමට ලක් වෙන දේ ඇත වශයෙන් පෙනුණා අපි දේශනාවේ පෙන්눔 කරන විදිහට අනිත්‍ය අනිත්‍ය පිළිබඳ යම් වැටහීමක් අවබෝධයක් ඇතුව වාසය කරනකොට ඔහුට මේ ඇත වශයෙන් විඥාණයට පහළ වුණත් ඔහු දන්නවා ඒ ඇත යන විඥාණයෙන් දැනගන්න දැනගන්න ස්වභාවයට පත් වෙනකොට යම් ප්‍රතිබිම්බයක් ඒ හේතු නැතිලා ඇහැ නැතිලා ගැටුණු ගෝචර රූපේ නැතිලා ඒ විඥාණයෙන් දැනගන්න යම් දෙයක් හෝ වස්තුවක් වශයෙන් පිළිගැනීමකට හිත ලක් වෙනවා ලක්ුණත් එයා දන්නවා ඒක හේතුන්ගෙන් ඵලයක් හේතුන් ප්‍රත්‍යයෙන් හටගත්ත මේ උපාදාන ස්කන්ධයක් මේ විඥාණය පහළ වෙන්නේ විඥානයත් සමග මේ ස්කන්ධ පංචකයක් පහළ වෙන්නේ. උපාදානස්කන්ධය. මේ උපාදානස්කන්ධය වර්තමානයේ හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙනවා. ඒ පහළ වෙන ස්කන්ධය එහිම නිරුද්ධ වෙලා යනවා. මේ බව නුවණින් අවබෝධ කළාම ඔහුට වර්තමානයේ පිළිබඳ වැටහීමක් ඇති වෙන්නේ අතීතයෙන් ආවා හේතු නෙවෙයි අනාගතට අදාළ හේතුවක් පළවත් නෙවෙයි මේ වර්තමාන හේතු ගැටිලා පහළ වෙන මේ චක්කු විඥාන, සෝත විඥාන, දාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ දැන ගැනීම හේතු සමග පහළ වෙලා එහිම නිරුද්ධ වෙනවා. එතකොට බලන්න එතකොටත් එතනත් අපිට මේ ඵලයේ දෙයක් කෙනෙක් වස්තුවක් කොටගෙන යන්න බෑ. ගැටෙන එක්ෂණයේම වර්තමානයේ මේ වර්තමාන නිරෝධයක් පේනවා මිස ස්කන්ධයන්ගේ පහළවීමක් විරෝධයක් පේනවා මිස අපිට අතීතයට අතීතයට යන්න බෑ අතීතය කියන්නේ නිරුද්ධ වෙච්ච එකක්. ඒ හේතු ගැටලා නිරුද්ධ වුණේ වර්තමානෙම නිසායි අතීතෙට ගියා නොවේ. ඒ වගේම හේතු ගැටලා පාලන ඒවා එහෙම නිරුද්ධ වෙච්ච නිසා වර්තමානෙම අනාගතයට ගියා නොවේ. එතකොට එහෙනම් මේ මොහොතේ පාලන මේ ස්කන්ධෝ මේ මොහොතේ නිරුද්ධ වෙලා යන්නේ. ඒ බව නුවණින් අවබෝධ කළාම ඔහු පින්වත්නි මේ ලෝකේ ඇතයයි ගන්නෙ නැහැ. මේ ලෝකේ නැතයයි ගන්නෙ නැහැ. සත්‍යයේ කුද්දලේ Taman අනුන් කියලා ගන්නෙ නැහැ. ඇයි ස්කන්ධයන්ගේ පහළවීමකටයි මේ රැවටෙන්නේ. මේ මොහොතේ ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් පහළ වෙන මේ ප්‍රතිබිම්බ වැනි ස්වභාවයකට මේ රැවටෙන්නේ චක්කු විඥානය. එතකොට ওই චක්කු විඥානය කියන තැනදී අපි දැනගන්නත් ඕනේ මේ ඇහැ හටගන්න චක්කු විඥානය හටගන්න දායක වුණු ඇහැ රූපය ආදී හේතු ප්‍රත්‍යයෙන් විඥානය හටගන්න මොහොතේම හේතු නැතිලා දැන් විඥාණයෙන් දැනගන්නේ ආපහු ඇහැක් තියෙන බව රූපයක් තියෙන බව. එතකොට ওই විඥානයේ කිව්ව පින්වත්නි ඔය ඇහැයි රූපයයි ඇති බවට ගත්ත පිළිගැනිල්ල. කනයි ශබ්දයයි ඇති බවට ගත්ත පිළිගැනිල්ල. මේ විඥාණයට අන්තර්ගතයි මේ පිළිගැනිල්ල. එතකොට බලන්න දැන් කොන් දෙක නෝනින් අවබෝධ කරනකොට අපිට එතනදී අර වගේම පැහැදිලි වෙන්න ඕනේ නෝනින් අවබෝධ වූ තැනත්තට අසත්කු රූපයක් වශයෙන් කොටස් කරන්න බෑ වෙන් කරන්න බෑ සතර මහා ධාතුන්ගේ ස්වභාවයන් නිසා ඒ මුළු මහත්යේ දර්ශනයේම ඇහත් ඇතුළුව ඇහැවතෙන් ගත්ත දැකීමත් ඇහැට ගැටෙන දේ ඇතුළුව මේ දෙකම ඇසත් රූපයක් කියන මේ දෙකම විඥාණයමයි පින්වත්නි. ඒ වගේම ශබ්දයක් ශබ්දය ඇතුණු කනත් ඒ වගේම සෝත විඥාණය තුලමයි පින්වත්නි. ඒ විදිහට ගාහණය ගාහණ ඉන්ද්‍රියක් ගඳ සුවඳත් ගඳ සුවඳන ගන්න හිතත් වෙන් කරන්න බෑ. මේකයි දිත්තේ දිත්තමත්සං භවිෂ්‍යති කියලා භාගතුන් වහන්සේ ධාර්මචීරිය තෙරුන් වහන්සේට ධාර්මචීරිය අරබයා භාගතුන් වහන්සේ දේශනා කළ වහාම උන්වහන්සේගේ ප්‍රත්‍යක්ෂ ඥානය ඇති වුණේ වෙන් කරන්න හැකි ස්වභාවය. මේ ඇහැයි රූපයයි දෙක එකිනෙකට වෙන් කරන්නේ මේ විඥාණයමයි විඥානයේ ස්වභාවයමයි ඒක. නමුත් නුවණින් අවබෝධ කළ තැනත්තට මේ අන්ත දෙක තේරුම් ගත්තාම ඔහුට මේ වර්තමානයේ පිළිබඳ වැටහීම ඇති වෙනවා. මේ මොහොතේ හටගත්ත මේ මොහොතේ හටගත්ත මේ හේතු ප්‍රත්‍යයෙන් පාරුණු විඥානයේ ඇත ඇත වශයෙන් ගන්නට බැහැ යමක්. ඇයි හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන නිසා නැත වශයෙන් ගන්නට බැහැ යමක්. ඇයි හේතු ප්‍රත්‍යයෙන් නැත පහළ වෙන නිසා. එහෙනම් මේ විදිහට පින්වත්නි මේ අන්ත දෙක නුවණින් අවබෝධ කළාම වර්තමානයේ ඇලෙන්න බැහැ. අර මුලින් සඳහන් කළ ආකාරයටම මධ්‍ය ප්‍රඥාවෙන් අවබෝධ කළ තැනත්තට මේ ස්කන්ධ ලෝකයක් ඇති වෙලා නැතිලා මිස සත්පුජ්‍යල ආත්ම වශයෙන් ගන්න බෑ මේ උපාදාන ස්කන්ධ ස්වභාවය. ඒ වගේ Nirodhaය එතන දකින්නේ. Nirodhaය දකිනවා නම් ඒ උපාදාන ස්කන්ධ අරබය වින්දන වලට ගිහිල්ලා උපාදාන භව ආදී වශයෙන් කර්ම රැස් කරන වැඩ පිළිවෙලට යවෙන්නේ නැහැ. ඒ වගේම පින්වත්නි තවත් භික්ෂුන් වහන්සේ නමක් මතක් කළා එක්කන්තයක් තමයි රූපය අනෙක් අන්තය තමයි නාමය මැද විඥානය අර කිව්ව ධර්ම කරුණු වලින් දැන් මේ කරුණු ටිකත් මේ කිව්ව කාරණෙත් ඊටාම පැහැදිලි වෙනවා රූපය පිළිබඳ සතර මහා ධාතු වශයෙන් පින්වත්නි අපි කලකන්නේ මේ ඇහැට ගැටෙන ලෝකය ඇහැට ගැටෙන්නේ අපි හිතමු අපි ඇහැට වැටෙනවා මේ ඇහැ ඉදිරියෙන් ඇති අපි හිතමු ගසක් කියලා මේ ඇහැ ඉදිරියෙන් ඇති ගස වශයෙන් ගත් අවස්ථාව ධාතු වශයෙන් මෙනෙහි කරනකොට ඔහු දකිනවා එහි ඇත්තේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියලා ධාතු. එතකොට ධාතු වශයෙන් මෙනෙහි කරනකොට ඔහුට ගසයයි යමක් දකින්න බැහැ යැත්තේ ධාතුන්ගේ ක්‍රියාවක් කියලා දකිනවා. නමුත් මේ ඇහැ ප්‍රත්‍ය වේලා අපිට එනවා ගසෙහි සංඥාව. ඒ ආලෝක ආදී ප්‍රතිබිම්බයක ආලෝක ආදී ගැටෙනකොට ඇහැට ඒ ප්‍රතිබිම්බයක් පහළ වෙලා ඒ ප්‍රතිබිම්බයේ වශයෙන් අපි සලකනවායි ගහේ ගහනි සහටගත්තේ විඥාණය. එතකොට මේ විඥාණයෙන් දැනගන්න ගහේ ස්වභාවය යටින් අපි දන්නවා මේක හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන් බව. නමුත් අපිට සතර මහා ධාතුමයි කියලා තෝරාගත්ත තැනදී රූපයේ රූපේ අන්තයට ගියා වෙනවා. ඒ වගේම මේක නාමස්කන්ධයක් පමණයි කියලා සංඥාවක් පමණයි කියලා ගත්තොත් ඒක නාමස්කන්ධය අන්තයට ගියා වෙනවා. නාමයේ අන්තයට ගියා වෙනවා. රූපය අතහැරලා අපි සිත පැත්තට හැරෙනවා. නමුත් සතර මහා ධාතු වශයෙන් ගත්තොත් වෙන කිසිවක් නැහැ කියලා ඒක රූපේ අන්තයට යනවා. සතර මහා ධාතුන්ගේ ප්‍රත්‍යයන්ට ගත්ත මේ සංඥා සංඥාවක් විඥාණයෙන් දැනගන්නේ කියලා ගත් ඒකේ අන්තයට ගියොත් අපි නාමයේ අන්තයට යනවා. නමුත් නුවණින් යුක්ත සලකන තැනත්තා මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න විඥානයේකුයි උපාදානස්කන්ධයයි මේ පහළ වෙන්නේ. විඥානස්කන්ධයත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධා ස්කන්ධයෝ මේ පහළ වෙන්නේ. ඒ ස්කන්ධයෝ අපිට රූප වශයෙන් අන්තයකට යන්නත් බෑ නාම වශයෙන් අන්තයකට යන්නත් බෑ හේතුන්ගේ ප්‍රත්‍යයෙන් පහළ වෙනවා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවා මෙන්න මේ විදිහට පින්වත් එතකොට අපි අර අන්ත දෙකට ගියේ නෑ මොකද අන්ත අන්ත දෙකට ගියා නම් රූපය හෝ නාමයේ ඒ අය තමයි ඔය බුදුහාඳුර ලෝකේ පහ බුදුහාඳුර නැත්නම් බෝසතාණන් වහන්සේ ගුරුවරු වශයෙන් ඇසුරු කළ ආලාරකාරාම ආදී ඒ අය ඔය රූප ධානවල නාම ධානවල රැඳිලා හිටියේ ඒ වගේ අන්තවලට ගිය නිසා. නමුත් නුවණින් මේ අන්ත දෙක අවබෝධ කළාම ඔහු දකිනවා මේ විඥාණයයි ආපහු රූපය කියලා ගන්නෙ. විඥාණයයි මේ නාම කොට ගන්නෙ. විඥාණය කිව්වේ හේතුන්ගේ ඵලයක්. ඒ ඒ හේතු ගැටලා පහළන චක්කු විඥානාදී හේතුන්ගේ ඵලයක්. ඒ විඥාණය ඇත හෝ නැති කියලා ගන්න කාලයක් නැහැ. හේතුප්‍රත්‍යයෙන් හටගත්තා එහිම නිරෝධයටපත් වුණා. මෙන්න මේ විදිහට පින්වත්නි එහෙත් අපිට වැටහෙනවා අන්තයකට නොයා ඒ අවබෝධය තුලින් මැදුම් පිළිවෙතේ හැසිරෙන්නට හැකි බව එවිට අර සංහාවට එකතු වෙන්නේ නැහැ. සිද්දනේ කිනේ මෙහුම් කාර්යයට එකතු වෙන්නේ නැහැ. ඒ වගේම මේ සූත්‍රයේ පෙන්වනවා තවත් අන්තයක් එකක් තමයි සැප වේදනාව අනිත් අන්තය තමයි දුක් වේදනාව. බලන්න මැද වශයෙන් පෙන්වන්නේ අදුක්කම සුඛ වේදනාවවත් උපේක්ඛා වේදනාව. මෙහිදී මේ තේරුම් කරලා උත්සාහ ගන්න බලන්න බොහෝ මේ සත්‍යෝ නිරන්තරව සැප වේදනාවක් ආවහම සැප වේදනාව තියෙන දෙයක් කොටේ අන්තයට යනවා. ඒ වගේම දුක් වේදනාවක් ආවහම දුක් වේදනාව තියෙන දෙයක් සලකලා එහි අන්තයට යනවා. නමුත් යථාර්ථය බලන්න මේ සැප වේදනාවක් එන අවස්ථාවේ සැප වේදනාවට අදාළ හේතු ස්පර්ශ වෙලා ප්‍රිය වූ රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධයක් වේවා, රසයක් වේවා මේ ආයතනයන්ට ස්පර්ශ වෙලා එහිදී ඒ ස්පර්ශයේ හේතුන් විඳීමක් ඇති වෙනවා. ඒ ස්පර්ශ හේතුවෙන් හටගන්නේ විඳීම එහිම ඒ ඇසෙහි අනිත්‍ය වීම නිසා, රූපේ අනිත්‍ය වීම නිසා, වෙනස් වීම නිසා, හටගත් චක්කු විඥානයේ වෙනස් වීම නිසා ඒ ස්පර්ශයත් එහිම නිරුද්ධ වෙනවායි ඒ ඇස පිළිබඳ හටගත්ත චක්කු සංපස්සය නිරුද්ධ වීමත් එක්කම අර විඳීමකට ඉඩක් නැහැ. ඒ වගේම විඳීමක් ඇති වුණාම මේ විඳීමත් එහෙම නිරුද්ධ වෙන නිසා තණ්හාවකට ඉඩක් නැහැ. ඒ වගේම තමයි දුක් වේදනාවට හේතුවක් යදුනොත් පින්වත්නි. ඇයට අප්‍රියමනාප වූ රූප ගැටෙනවා. කනට අප්‍රියමනාප වූ ශබ්ද ගැටෙනවා. ඒ වගේම දිවට අප්‍රියමනාප වූ රස ගැටෙනවා. කයට අප්‍රියමනාප වූ ස්පර්ශ ගැටෙනවා. නාසයට අප්‍රියමනාප වූ ගන්ධ ගැටෙනවා. ඒ වගේම මනසට අප්‍රියමනාප අරමුණු වෙනවා. මේ හේතු ගැටිලයි ස්පර්ශ වෙලයි අර දුක් වේදනාවක් පහළ වෙන්නේ. ඒ දුක් වේදනාව පහළ වෙන්න ගැටුණු ස්පර්ශ හේතු ඒ මොහොතේ හටගත්ත ස්පර්ශයේ හේතුවෙන් ඒ මොහොතේම නිරුද්ධ වෙනවා ඉතුරු නැතුව. ඒ මොහොතේ හටගත්ත කලින් නොතිබී ඒ මොහොතේම හටගත්ත හේතු ගැටීමෙන් ස්පර්ශය නිසා විඳීමක් ඇති වෙනවා. ඒ විඳීම එහිම හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවා. එතකොට බලන්න දුක් වේදනාවට හේතු නිසා දුක් වේදනාව පහළ වෙලා හේතු ගැටීමෙන් නිරුද්ධ වෙලා නැසීමෙන් නිරුද්ධ වෙලා ගියා. සැප වේදනාවට දාල හේතු මුණ ගැහිලා සැප වේදනාවට දාල හේතු ස්පර්ශයෙන් සුඛ වේදනාව ඇති වුණා. ඒ සුඛ වේදනාවත් හේතු නිරෝධයෙන් එහෙම නිරුද්ධ වුණා. නමුත් බොහෝ විට මේ පුහුදුන් ලෝකයේ ගන්න අර නිරෝධය පිළිබඳ නෙවෙයි. සැප වේදනාවක් ආවම ඒක හැමදාම තියෙන දෙයක් උඩ සලකනවා. දුක් වේදනාවක් අහම ඒකේ ඒකෙත් අන්තයට යනවා හැමදාම තියෙන දෙයක් සලකන. ඒ නිසායි සැප වේදනාවේ ඇලීම ඇති වෙන්නේ රාගයට හේතුවක් වෙන්නේ දුක් වේදනාවේ ගැටීම ඇති වෙලා ද්වේෂයට හේතුවක් වෙන්නේ. නමුත් යථාර්ථය අවබෝධ කළා නම් මේ ස්පර්ශ නිරෝධය පින්වත්නි සැප වේදනාවත් ඒකිනෙහිම නිරුද්ධ වෙලා යනවා පස්සපච්ච වේදනා. ඒ වගේම දුක් වේදනාවට අදාළ ස්පර්ශයේම නිරුද්ධ වෙන හේතු නිරෝධයෙන් අර දුක් වේදනාවටත් එතන පවතින්න බැහැ. එහෙම නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා මැද ඇත්තේ අදුක්කම සුඛේවත් උපේක්ඛාව අන්තයකට නොයෑම. එතකොට මෙන්න මේ උපේක්ඛාව කියන එක කෙනෙක් හිතන්න පුළුවන් අපි සැප දෙක දෙකට යන්නේ නැතුව මට උපේක්ෂාව හිටියොත් හරි නේද කියලා. එහෙම වෙන්නේ නැහැ පින්වත්නි. මේක මෙදුම් පිළිවෙතක් වෙන්නේ තථාගතයන් වහන්සේ වදාළ මේ හේතුවත් ඵලයත් එහි නිරෝධයක් දැකීමෙන් සැප වේදනාවට දාල හේතුවත් ඵලයත් එහි නිරෝධයක් දකින්නකොට සැප වේදනාව පිළිබඳ උපාදානයකට යන්න බැහැ. දුක් වේදනාව හේතු ප්‍රත්‍යයෙන් හටගත් ඒ මොහොතේ කලින් නොතිබී ඒ දුක් වේදනට අදාළ හේතු ස්පර්ශ වෙලා පස්සපච්චා වේදනාදී විඳීම් වලට යනකොට ඒ හේතු නිරෝධයෙන් අර දුක් වේදනාවත් එහෙම නිරුද්ධ වෙනවා. ඉතින් මේ හේතු සම්බන්ධව නොදක ඵලය විතරක් ඇති දෙයක්සේ සලකලා තමයි කෙනෙකු මේ මැද අතහැරලා අර සසරට යන්නේ අන්තවලට යන්නේ. ඉතින් ඒ නිසා මේ ඥානවන්ත පින්තුන් කල්පනා කරන්න ඕනේ. මේ මධ්‍ය සූත්‍රය ඊටාම වටිනා සූත්‍රයක්. මේ සූත්‍ර දේශනාවේ මේ ඇතුළත් වූ කරුණු කෙටි වශයෙන් සාරාංශ වශයෙන් මේ මේ අවස්ථාවේ පැහැදිලි කිරීමක් කළේ මේවා ආර්යයන් වහන්සේලා එකතු වෙලා එදා ඒ සාකච්ඡා කරලා බලන්න කොච්චර ජීවිතය අර්ථයක් කරගත්තද ඒ නිසා මනුෂ්‍ය ජීවිතයක් ලැබූ අපි තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සත්‍ය ධර්ම කරුණු සාකච්ඡා කරන්න ඕනේ මේ වගේ මේ ඇතුළත් නැඳුම් පිළිවෙතේද අපි ඉන්නේ කියලා හිතන්න ඕන. අපි අන්තවල නොවේද ඉන්නේ. මේ ධහම දන්නේ නැත්නම් අපි ඉන්නේ අන්තවල. අපි භාගතුන් වහන්සේගේ නැඳුම් පිළිවෙතේ ගමන් කරනවා කියලා හිතුවට අපි ඉන්නේ අන්තවල. ඉතින් ඒ නිසා යම් කෙනෙක් මේ ධර්ම මාර්ගය අවබෝධ කරගත්තොත් මේ ජීවිතයේදී ඔහුට මේ නැඳුම් පිළිවෙත මුණ ගැහෙනවා. නැඳුම් පිළිවෙත මුණ ගැහුනොත් ඔහු තුළ ඇති සියලු දුක් දුම්නස් පහ කරලා මේ සසර අත්හරින්න තරම් එහි අවසානයේ පෙන්වන්නේ ඒ ආර්යයන් වහන්සේලාට හැකි වෙන බවයි. ඒ දේශනාවේ අවසානයේ පෙන්වුවා තථාගතයන් වහන්සේ මේ යම් වික්ෂුවක් මේ අභිඥා වශයෙන් මේ විශිෂ්ට ඥාණයෙන් මේ කරුණු දැනගෙන ඒ වගේම දතයුත් අභිඥා වශයෙන් දැනගෙන පරිඥා වශයෙන් දැනගෙන මේ ජීවිතේටම දුක්ඛලවර කරන්නට සුදුසු වෙනවයි කියලා මේ දේශනාවේ පෙන්වනවා. ඉතින් ඒ නිසා මේ පින්තුන් කල්පනා කරන්න ඕනේ අප මේ දේශනා කරන්න උත්සාහ කළ මේ ධර්ම කරුණු මේ පින්තුන් ඉතාම හොඳින් ශ්‍රවණය කළා. ඒ ධර්ම කරුණු ඔස්සේ තථාගතයන් වහන්සේ වදාළ මේ උතුම් මෙදුම් පිළිවෙත් සාක්ෂාත් කරගන්න ඉතාම පහසු විදිහට මේ ධර්ම කරුණු තේරුම් ගන්න උනන්දු වෙන්න ඕනේ. උනන්දු වෙලා මේ ජීවිතයේදීම මේ උතුම් සම්මා දිට්ඨිය නෝන ඇති කරගෙන සංසාර දුකෙන් මිදී ලබන අජරාම රමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සියලු දෙනාටම උතුම් ඥාන සම්පත් පිණසම හේතු වාසනා වේවා. ධර්මානුශාසනාව ප්‍රවැත්වූ දේශකයන්න් වහන්සේ කෑගල්ල බිලිගල මැටියගනේ ශ්‍රී බුද්ධ රක්කිත ආශ්‍රමාධිපති පූජ්‍යපාද ගලතර ධම්මරක්කිත ස්වාමීන් වහන්සේ වහන්සේට මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය චිරජීවන ලැබේවායි කියලා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.